අවසරයි ගෞරවනීය සංග්‍රහණින් අවසරයි අපි සෙනසුරාදාවක් අපිට ලැබිලා තියෙන අපි සෙනසුරාදා ඉන්න අවස්ථාවල මේ ධර්ම සාකච්ඡාව සඳහා කාලයක් ගන්න බලාපොරොත්තු වෙන හතාමාරෙන් දරන මේ වෙනකන් කාලේ අපි මුල් විනාඩි සල්පය විවස්ථාව සිහිපත් කර ගන්නවා පළවෙනි අංකයේ වශයෙන් ඊගාවට අපිට වාරේ පැමිණිච්ච අපි ගිය පාර පටන් ගත්ත පොට්ටපාද සූත්‍රය ඒකෙන් මාතුකා සපය ගන්නවා ඊට පස්සේ සභාවේ අනුමැතිය පරිදි අභිමතය පරිදි විෘත් ධර්ම සාකච්ඡාව බාටපත් කර ගන්නවා. ඒකයි අපේ චර්යාව. ඡාදත් ආරම්භ කිරීම සඳහා ව්‍යවස්ථාව ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට අද තියෙන්නේ යෝගාශ්‍රමීය කතිකාවතේ පළවෙනි දෙවෙනි භාගය මම ඉල්ලනවා ඔයාලා කියන්න. මෙතෙන් දෙන්නේ නැහැ. එහෙනම් යන්න තියෙන්නේ මේකට. අපිට එහෙම කියන්න තියෙන්නේ දිනචරියාව. යෝගාචර දිනචරියාව ශීල දිනායකට කරණාවෙන් අහම් කරන්නේ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් සම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ඒවා පිරිත් බණ බවුන්හි නියදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩහිටි උවටන යන ආදීහි සුදුසු කල්හි යෙදී රෙසිනම් හීල් දම් කිස් සඳහා බොජුන් හලට ගොසු නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතු.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 සවස පහට පමණ වත් පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රෙසිනම් ගිලන්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරෑම අවසන් වන තුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලයමට පෙර අවදීමී සනිටුහන් කොටගෙන රෑ දහයට නිත්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිට්ටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරිහි තබාගත යුතු. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අධිෂ්ඨාන කරගත යුතු. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුව ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය.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 බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සුත ආකංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ප්‍රමාණිකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුට උපකාරවන්නාසේම සංවාසරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතු. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමාණකූලවද කරන සැටිඔගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙහි පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟ වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඔය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. එතකොට අපි අනිත් දවසේ යෝගාශ්‍රමී කතිකාවතේ මුල් කොටස කියවනවා කියන මතක් කිරීමත් එක්ක අපේ යෝගාචර මේ කාල මේ ධර්ම සාකච්ඡාවේ පළවෙනි අංකේ නිමා වෙනවා. කවුද කැමති පොට්ටපාද සූත්‍රයේ නැතකම් සමානද? ඉතින් ලයිචරාල් කියමු. ඒතර කාට හරි කියවන අතර වාරේ හෝ මේ මතු කරන් ප්‍රශ්නයක් තියෙනවනම් දීගණිකාය සාමාන්‍ය සාමාන්‍ය පාඩනේ අතරමැදි ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා මතක් කරන්න. අපි යම් ප්‍රමාණයක් කියලා කොහොමදත් නැතර කරලා ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා.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 ඉතින් රෝග තමයි රජකම කියලා කියන්නේ ඒ කෙනා කෙරේ ඇවිත් යුතු ආකාර රජුරු තමයි දන්නේ රජුරු පෙන්නනවා. ඒසොට අනික් කෙනෙක් රජුරු ගාවට ආවත් ඒ ඇවිතුම් පැවිතුම් තියෙනවනම් රාජකාරියක් කරගන්න යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ නිකාම් බැනුම් අහලා වැරදි ආකල්පයක් ඇති කරගන්නවා. සර්වඥාන ජීවිතේ ගිහිලා සෞන්දර්ය සකස් කරගන්නවා. ඇදිටි බෙන්දලා වැඳලා සංඝයා වහන්සේට වැඳලා ස්වාමීන් වහන්සේ මට අවසරයක් තියනවාද මට දැනගන්න යමක් තියනවායි කියලා අපි අවසරයි කියලා අපි කියන්නේ සිංහලෙන් අවසරයි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඕනෝකට තමයි. ඉංග්‍රීසියෙන් excuse me කියලා කියනවා. මට ඉඩක් ලබා දෙන්නේ කියලා. ඉතින් එහෙම කියන්නේ නැතුව කරන හැම දෙයකින්ම තියෙන්නේ එහෙම අහන්න නැතුව ප්‍රශ්නයක් අහන්න අවශ්‍යද කියලා අහන්න නැතුව අහන හැම වෙලාවෙදීම කෙරෙන්නේ අපේ චර්යා මේ චාරිත්‍රය කඩාගෙන අහන එකන උත්තර දෙන්නත් ඉඩ තියෙනවා. නමුත් දන්නවා වැඩක් කරන්න හැටි දන්නේ නැති බව. ඒ නිසා වැඩක් කරන්න ඉස්සෙල්ලා එතෙන් යන හැටි එතෙන් ගිහලා ඇවතුම් පැවතුම් නිසා ඒ කෙනාගේ කාර්ය ඉෂ්ට වෙනවද නැද්ද කියන එක එතන වැඳුම් ගන්න එක නා තීන්දුව වෙනවා නම් තීන්දුව වෙන්නේ පිට <coughs> පැමිණෙන ආකාරයෙන් තමයි. ඒ නිසා බුරුමෙට ගිහිල්ලා ඒ සාංශනමකට වඳිනකොට <coughs> ඒ සාමනාසේ හොඳට විවේකීව බලන් ඉන්නවා මේ කෙනාගේ වැඩ කටයුතු කොහොමද කියලා. ඒ කෙනා ඇවිල්ලා තියෙන්නේ වැඳලා පූජාවක් කරලා යන්න මොනවාක් කතා කරන්නේ ඇවිල්ලා කිව්වත් අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේට භාවනා කරන්න කියලා තමුසේ භාවනා කරන්න තියෙනෝයි භාමතු කෙන කාරියල වැඳ ගන්න හැටි ඉගෙන ගන්නවා. දැන් මොකද්ද ඔය කෙරුවේ? කියලා එතන ඉඳලම සුද්ධ කරනවා. ආය මොකක්වත් නැහැ. මේ ඇවිල්ලා යන කෙනෙකුට නම් මොනවාක් කතා කරන්නේ නැහැ. එහෙම නැත්තම් එතන ඉඳලා කියනවා ඒකේ කවුද මට මතක නැහැ. අචාන් මන්ද අචාන් මහබෝවද මට නැහැ. ඒ ශාන්සි ළඟට ගිහිල්ලා මේ පිටරටින් ඉඳලා ගිහිල්ලා වෙලාවක් ගන්න කතා කරන්නේ. ඒ සංසයාට වැන්දට පස්සේ පේන වැස කිසිම සතියක් නැහැ නිකන් ආතහැටිය වුණා වැන්දා වගේ වැඩ. ඊට පස්සේ කතා කරලා අහන අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ මේ අරණේට ඇතුල් වෙච්ච තැනලා සතියෙන් ආවි කියලා අහනවා. අනේ ස්වාමීන් වහන්සේ එනවා ආපහු ගිහිල්ලා අරණේ ගේට්ටුවේ සතිය පිටවන්නේ මෙතෙන් නිකන් ඇවිල්ලා සතියෙන් ඇවිල්ලා වන්දනා කරන්න ආපහු සැරයක්. ඉතින් මම දැන් ගින්තර ලිලි තනිපේනවා. එතෙන්ද ගිහිල්ලා අර ගේට්ටු ගාව ඉඳලා ආයෙ එන්න සතියින් ඇවිල්ලා වන්දනා කරන්න කියලා. ඉතින් ඒව තමයි බුදුරජාණන්සේ ඇත්තටම අපිට දීලා තියෙන ඔය නිවන් දකින්න භාවනා කරන එක නෙවෙයි. වැඩක් කරනකොට හැඩයක් තියෙනවා. ඒ හැඩේ නැතුව කරන වැඩේ කිසි ලස්සනක් නැහැ. අද මෙව එකක්වත් නැහැ. අද තියෙන්නේ සල්ලි ගෙව්වා. සල්ලි කරද්දී මගේ වැඩේ කරපන්. සල්ලි තමයි ඔක්කොම අතරමැද වෙලා තියෙන්නේ. නමුත් මම දැකලා තියෙනවා සල්ලි ගෙව්වත් ආන්නේ විදිහට ගුරුාට ගුරු තත්ත්වය වේදාට වේද තත්ත්වය දීලා කතා කරොත් එවැනිගේ ශාස්ත්‍රය පිටන ශාස්ත්‍රය එළියට එන්න පටන් ගන්න නැත්නම් ඒ ඇතුළෙන්ම බ්ලොක් වෙනවා. එයා කරන්නේ ඊට පස්සේ නිකන් වෘත්තිය වශයෙන් උදව් කරනවා මිසක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ රජ කෙනෙක් බුද්ධ ජානනාථ ළඟට ගියාම ඒක හොඳටම පේනවා මොකද රජුරෝ කියලා කියන්නේ හැම වෙලාවෙම ගෞරව ලබන ඒ වගේම දැන් ඒ කාලේ රජවරු සංස්කෘතිය ගැන වගේ කියන කෙනේ. ඒ නිසා රජුරෝ වැඩ කරන්නේ හරියට පිළිවෙලට. ඉතින් බුදුජානනාංශයේ වලැබීමට සුදුසා. ඒ නිසා ආනන්ද හඳුර පැත්ත කරලා බලන ඉඳලා ඒවා ලියනවා. මේ විචාල ධර්ම කොටස ලියන්නේ ඉතල මෙන්න මෙහෙමයි රජුරෝ බුදුජානනාංශයේ ආවේ. මෙන්න මෙහෙමයි රජුරෝ. ඊක වැඩක් නැහැ මේ සාමාන්‍ය බල සූත්‍රයේ. ඒකේ තියෙන වෙන අන්තර්ගතයක්. නමුත් ඒ පෙත සකස් කරගෙන යන ක්‍රමයෙන් රචනයේ වටිනාකම එනවා. ඒ රජුරු බුදුහාමුදුරට යන ක්‍රමයෙන් රජුරුවන්ගේ තියෙන රාජකෞරුවේ තේනවා. ඒකෙන් බුදුජානනාංශයෙන් ගන්න බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳ ධර්ම කෞරුවේ තියෙනවා. ඉතින් ඒ ටික නැත්තම් ඒ කිසිම මේ රසයක් නැහැ, సౌందර්යයක් නැහැ. ඉතින් ඒ නිසා ගැඹුරු ධර්මයක් නැත්තම් වැදගත්ෙක් ළඟට යනකොට ඒත් එද එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ సౌందර්යාත්මක ගතිය ඒක ආනුභාවයක් විදිහට වෙන්න පටන් ගන්නවා. ඒක පවතිනවා නම් ගියසා පැවිද්ද අතර තියෙන සම්බන්ධභාවය අන්‍යෝන්‍ය නිශ්චිත භාවය බලානින්න කෙනාට උනත් පේනවා මේ වැඩේට ඉස්සර වැඩේ හැඩයක් තියෙනවා. පිටිය සකස් කරන ප්‍රමාණයක් තියෙනවා. ගෙබල කපන විදිහක් තියෙනවා. ගහක් කපන්න ඉස්සලා ගහ වටේ සුද්ධ කරන ප්‍රමාණයක් තියෙනවා. ඒව නැතුව වැඩ කරනවා කියලා කියන්නේ ඉතින් ආයුධත් එක වරුවදන එක තමයි. ඉතින් මේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී ශ්‍රාම මේ ශ්‍රමණ කියන අදහය තියෙන්නේ. ඒකත් ඇත්තටම සාමාන්‍ය කියලා කියන්නේ සම්මුතිය කියන එකයි. ඉතින් ඒ ශ්‍රමණයා මේ ජීවිතේ සැප ලබන්නේ ওই කවුරුත් හිතන විදිහට සල්ලි වලින්, රූප වලින්, සද්ද වලින්, නද වලින් නෙවෙයි කරන දේ ලස්සනට ඒ දේ අංග සම්පූර්ණ කිරීම හරහා නැත්නම් ඒකට පිළිවෙලක් දෙනවා පිළිවෙල කිරීම හරහා. ඉතින් ඒකට මේ කියනවා අලංකාතුන් අලං සංවිධාතුන් යමක් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. වගේ මේ එකේ Taman ඒ කරන දේ තව කෙනෙක් ලව්ව කරවන්න සංවිධානය කරන්න ගහලා බැලලා නෙවෙයි. ඒ වැඩේ කරන හැටියෙන් පෙන්නලා වැඩක් ආදර ගෞරවයෙන් කරන්නට පිළිබඳව කරවීමේ සංවිධානය කිරීමේ හැකියාවක් තියෙනවා.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 එක එක නැල්ල බුදුහාමුදුරන් කරේ පිහිටන ආකාරයේ හරි ලස්සන පියවර හතරකින් පෙන්වනවා. ඒතර ඉස්සල්ලාම එන්නේ බුදුහාමුදුරගාට බොහෝම කරුකටයුතු යක්ෂ නායකයෝ. ඇවිල්ලා ඇදලි බඳලා ඒ ඉඳගෙන ඒ වැඳලා ඉඳ ගන්නවයි කියලා කියන්නේ ගෞරව කටයුතුයි. හිටගෙන ඉන්නවා කියලා කියන්නේ නඹුකාරකම. වඳින්න කැමති නැහැ. ඒක නිසා ඒ වගේ ඈත ඉඳලා ආවසරයි ඒ කියන්නේ සත්ත පහකට ගණන් ගන්නෑ. දුරතෝ නමස්සාමි. මෙහෙම කරගෙන එනවා ධන ගහලා වඳින්න කැමති නැහැ. ඉතින් මෙවුව එකක් මේ වගේ චාරිත්‍රයක් ලංකාව වගේ රටක කියලා මෙහෙම අඩු අහගෙන හරිදී පිටරට කිව්වනම් කොහොමවත් අහන්නෙත් නැහැ.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 ඒක ඒක සම්පූර්ණයෙන් දුරවන් වෙලා වැඳුම් ලැබිය හැකි එකම දෙනා සර්වතර බලධාරී දිව්‍යඥාන්සේ පමණයි. සර්වබලධාරී දිව්‍යඥාන්සේ ඉඳද්දි මිනිස්සෙක් මිනිසෙට වැඳුත් වැඳුම් ලබන එක මරන්න ඕන. ගැලපෙන්නේ නැහැ මොකද වැඳුම් ලබන්න පුළුවන් එකම කෙනා සර්වඥාන්සේ විතරයි. අපි ලුකුව යටත් වඳිනවා. පංචපාර ගුරුවරටත් වදිනවා. හාමුදුරටත් වදිනවා. අම්මට අපච්චිටත් වදිනවා. සාරිපුත්තු මොග්ගල්ලාන කියනකොට වැඳගෙන ඉන්නේ. ඉතින් අර මිනිස්සුන්ට පේන සීනේ මහා බය ආදු જાතියක් කියලා. ඇයි මේ අයියට කටවන්නේ කියලා. නමුත් ඒකෙන් අපි දන්න නවුරුතර කොච්චර සමගියක් ඇති වෙනවද කියලා. ඉතින් වෙනද ඒක නෑ. ඉතින් අර මේ හිටපු සුදුහාමුදුර කෙනෙක් අවසර අරගෙන ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා අම්මයි තාත්තයි තනිකරම විරුද්ධයි කතෝලිකයි. මේ එනවා ප්‍රංශ ජාතික මට අවසරයි ඒගොල්ලෝ ඇවිල්ලත් නැහැ සිංගර සිංග්‍රීසිත් බෑ මට යන්න අවසරයි ඒ සංස්කෘත පාර පෙන්නන්න මඟ පෙන්නන්න ගයි කෙනෙක් විදියට ලොකු සංස්කෘත පරිසංගලා නම් වැඩ කරගෙන ඉන්න ගියාට කමක් නැහැ අම්මයි තාත්තයිනේ කියලා ගියාට පස්සේ අර තර්ඩ් ස්ටේජ් සෙන්ටර් කියලා තියෙන කොළඹ නුවර පාරේ තියබුණ තැනක් එතන ෆැක්ටරියක් තියෙනවා ඉතින් එතන ගියාට පස්සේ මේ කට්ටිය තියබුණකොට වේට් කයිලා ගවලු මේ ඕගොල්ලෝ ෆොරිනර්ස්ලා කැමති නම් ෆැක්ටරිය බලන්න යන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ ඊට පස්සේ මේ හම්සුත් ගිහලා නැහැ අම්මයි තාත්තා ඔක්කොම විතර ගියාලු හාමුදුරු ඉස්සරලා ගියලු අම්මයි තාත්තයි නැන්දමයි යනකොටම ඉතිරිපු මේ කාන්තාව සුපර්වයිසර් ගිඩිය ගවලු. ගිඩිය ගහලා ඔක්කොම වැටෙන තරහා. නැසලා පොඩිම ඇවිල්ලා හාමුදුරන්ට වැන්දලු. වඳිනකොට අම්මා අඬනවලු අඬනවලු අඬනවලු අම්මට මොන තාලින්වත් හිතා ගන්න බැරිලු. මේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ නන්නාදුන කෙනෙක් මිනිස්සු ඇවිල්ලා මේ වැඩ නැත කරලා උඹට වදින්නේ ඇයි කියලා. ඊට පස්සේ මේ සිවුරක් දාගත්තොත් පාරිග්‍යත් වදින එක අපි මේ රටේ හිරිතක් කියලා බලපන් අපේ චාරිත්‍රයේ කවදාහක්වත් මිනිස්සෙක් මනසකට වැඳිනවා දැකලා නැහැ. මේක තමයි අපිත් පටන් ගත්ත තැන. අපි දැන් අම්මට තාත්තටත් ජෝන් කියලා කතා කරනවා මිසක් තාත්තට ජෝන් කියලා කතා කරන මිසක් තාත්තේ කියන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ ඉන්දියාවේ පුනරුත්පත්තිය ගැන කියනකොට ඉපදිච්ච ළමයන් ඇහුවොත් එහෙම ගම කොහෙද කියලා ඌ වතකොතගේ අම්මගේ තාත්තගේ නම ඇහුවොත් දන්නේ නැලු. එක එක්කක් දන්නේ නැහැ. පොඩි උන් තාත්තගෙන මොකද අප්පච්චි කියලා නේ කියන්නේ. තාත්තා කියලා නේ කියන්නේ. ඉතින් ඒ තොරතුරු ඔක්කොම ප්‍රතික්ෂේප කරලා දෙනවා. හරියට දන්නවනම් ගියාත්ම නම් ඇත්තනම් තාත්තගේ නම දැනගන්න try කියලා. පස්සේ කරුණු මිනිස්සයත් ජෝන් ස්ටීවන්සන් එයා ඉන්දි ලංකාවේ ගොඩාක් කල් ඉඳලා තමයි එයා කියලා තියෙන්නේ සුද්දන්ට පොඩි ළමයි තාත්තට නම කියලා කතා කරන නිග්‍රහයක් කියලා. කියන්නේ ගියෝ ආම්දුරුගේ නම කියලා කතා කරන ස්වභාවය. ආම්දුරුගේ කවදාකවත් ආම්දුරුගේ නම කියලා කතා කරන්නේ. අවසර අරගෙන ගමේ නම කියනවා. ඉවෙන් පේනවා අහගෙන ඉන්නකොට මනසේ හැදිච්ච ගම ලොකුසාදී ඉන්නකොට කියනවා ඔකෝද කොණ්ඩ බදපු බයියේ ඇවිල්ලා ලොකුසාන් ළඟට ඇවිල්ලා කියනවලු මම මේ තෙරුණාසේ කොහෙද දැකලා තියෙනවා අයියෝ. ලොකුසාන්ස කියනවා මේ කවදාකවත් එහෙම ලගඩුවා සෝන්ස නමකට තෙරුණාසේ කියලා ගියව කතා කරන්න යන්නේ නැහැ. තිරුණාංශ කියලා කතා කරන්නේ ඊටත් ඇටි වැඩිමහල් හාමුදුරු කෙනෙක් අවශ්‍ය පිළිච්ච ගරුකාරීත ගෝලයට කතා කරන්නේ ආ මේ තිරුණාංශ කවද්දා කියලා අර ගියා මේ තිරුණාංශ ගෝලරි දැකලා තියෙනවා <laughs> කිව්වලු ඉතින් අපි ලොකු සාමි මේවා ගැන හරිම උනන්දු කෙනෙක් ඉතින් ලොකු සාමින්නාංශ කියනවා ඉතින් මම ඉතින් මොනවාක්වත් කියලා තේරෙන්නේ නැහැ ඕ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අද ප්‍රෝග්‍රෑම් එක තියෙනවද ඒ වගේ වගේ පේන්න තියෙන අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ටිකක් වෙලා. ආ එහෙමයි සුවන්න. අපි නම් අපි නැතුවවත් දිගලටයි අපි නම් මේ පාරම මේ කෙනෙක් කරනවා. ඔය එදා උනේ අපිට අපි අර මික්සෙල්ආර් එකට යන්න ගියා. ඒ නිසා අපිට කනෙක්ෂන් එක කැඩුණා. අපි මේ විවස්ථා කියන අංකේ ඉවරයි. අපි ඉන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය ගත්තා සාකච්ඡාව සඳහා අපි ඉන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය කියවන අවස්ථාවේ අපි පොඩි අහමුතුන් කියවන්නේ බොහොම හිමීට. අපේ මයික් එක ලං කරලා කියන ওই පැත්තේ නම් ශබ්ද වැඩි හැබැයි. ආ. ඒ අපි කෙනෙක් කෙනෙක් කරන්නේ. දැන් එන අවකන් දෙන්න. අපි Skype එකෙන් කෙනෙක් කරන්නද ෆෝන් එක ෆෝන් එකෙන් කෙනෙක් කරන්නද? ෆෝන් එක හොඳයි මට Skype එක නෑ අද. මම ඕන් කරලා නෑ. ආයි ෆෝන් එකේ. හොඳයි. ආයි ඒක අපටත් හොඳයි ෆෝන් එක. හොඳයි. එහෙමයි සර් නද නද කෙනෙක් කරා. ආ ගන්න ඉතින්. තේරුම් ගන්න. හොඳයි. ඔව් විනය කරන එක ගන්න හදන්නේ. නෑ නෑ ෆෝන් එකේ අරගෙන දැන් කට්ටි ගන්නවා මේ ස්පීකර් ෆෝන් එකට. දැන් ෆෝරින් කරයි. කියන්නේ. කියලා. යතානුකෝ ඉමානි බන්තේ පුතුසිප්පා යතතානි පුතුසිප්පා යතතානි සේයති පුතු අච අකුරු කියන්න පුතුසිප්පා යතතානි සිපා සිප්පා යතනා සිප්පා යතනානි පුතු සිප්පා යත තානි යත තානි පුතු සිප්පා යත නානි සිප්පායතන සිල්පායතන සිල්පායතන කියන සිප්පායත නානි යතායනෝ වේදදී යතානුකෝ ඉමානි බන්තේ පුතු සිප්පායත නානි සේයතිදං හත්තාරෝහා අස්සාරෝහා රතිකා ධනුග්ගාහ චේලකා චලකා ඉන්ද්‍රදායක උග්ගා රාජපුත්තා පක්කන් දිනෝ මහානාග සූරා චම්ම යෝදි යෝදිතෝ දාසක පුත්තා ආලාරිකා කප්පකා නා නගාපකා සූදා මාලාකාරා රාජකා පේශකාරා නලකාරා කුම්භකාරා ඝනකා මුද්దికා යානිවා පනඤ්ඤානීපි ඒවං ඒවං ගතිකානි පුතුසිප්පායතනානි තේන දිත්තේව ධම්මේ සම්දිට්ඨිකං සිප්පපලං උපජීවಂತಿ තේතේන අත්තානං සුකෙන්ති පීතේනේ පීනෙන්ටි පින්ට් පීනෙන්ටි මාතා පිතරෝ සුකෙන් සුකෙන්ටි පීනෙන්ටි පුත්‍රධාරා සුකෙන්ටි පීනෙන්ටි මිත්තා මච්චේ සුකෙන්ටි පීනෙන්ටි සමනුස් සමනේසු බ්‍රාහ්මනේසු උද්දග්ගිකං දක්ඛිනං පතිට්ඨා පේන්ති සෝවග්ගිකං සුඛ සුඛ විපාකං සග්ග සංවත්තනිකං සක්කානුකෝ බන්තේ ඒව මේව දිත්තේව ධම්මේන සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පඤ්ඤාපේතුන්ති වහන්ස යම්සේ අතරෝය අසරෝය රියවෝය රියරෝය දුනුවෝ දුනුවාවෝය දියද දියදද දරණෝය සෙන්විදහනුවෝය සැහැසි මහා සෙබලෝය යුද වදිනා උසස් රජපුතු පුත්තු පුත්තුය යුද මැදට පැන වදුනා යෝධයෝය ඇතුන් බඳු මහ සෙබලෝය හුදෙකලාව යුද වදිනා සෙබලෝය සම්සැට්ටයෙන් වැසී හෝ පලිහන් දරා යුද කරන්නෝය ගෙහිම වූ ගෘහදාස යෝධයෝය මේ වඩන්නෝය ඇම්බැට්ටයෝය නාවන්නෝය සූපකාරයෝය මාලාකාරයෝය රාජ රජකාරය රජකයෝය පෙහෙරුවෝය පෙහෙරුය කුළුපෝතෝය අවුකන් දෙන්න කුඹල්ලූය අචිත්‍ර ගණකයෝය හස්ත මුද්‍රා ගණකයෝය යන මෝන් පුරුදු පුහුණු කළ ශිල්ප කෙනෙක් නිබඳු යම් අන්‍ය බොහෝ ශිල්පයෝ හෝ වෙද්ද ඔහු හැමම අත්බැහුවීම Taman විසින්ම අත්දැක්ක හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත් ඔහු එයින් Taman සුවපත් කෙරෙත් පිනවත් මාපියන් සුවපත් කෙරෙත් පිනවත් දරුවන් සුවපත් කෙරෙත් පිනවත් මිත්‍රා මාත්‍යන් මිත්‍රා මාත්‍යන් සංගය හලුවන් සුවපත් කෙරෙත් පිනවත් මත්ෙහි ඵල දෙන සංඝ සැපතට සුදුසු සුඛ විපාක ඇති ස්වර්ගයේ පිනිස පවත්නා දන් මහන බමුණන් කෙරෙහි පිහිටුවත් වහන්ස මෙසේම මහන ධම්හි සාන්දිෂ්ඨික ඵල විපාක පනවන්නට හැකිද රාජ විචාලේය එතන මම මේ සූත්‍රයට අවශ්‍ය කරන පදනම සකස් කර දෙන්නේ රජුරු බුදු සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ අපි ළඟ තියෙන ගිහි ශිල්ප ගිහි ශිල්ප කියලා කියන්නේ ලෝකායත ශිල්ප. ඒක හරි ලස්සන වැටක්ම පෙන්වනවා. අත්තු දාන හසුරන මිනිසු අස්යෝ හසුරන මිනිසු රත හසුරන මිනිසු දුනු හසුරන මිනිසු යුදයට විවිධාකාර යුද සෙබළු ඒ කියන්නේ දාති වුණු රෑන්කස්ලා ඔක්කොම ඊට පස්සේ මේ අත්පා මෙහෙවර කරන මිනිස්සු ඒ කොම් පුහුණු කරනවා. ඒ කියන්නේ යම් යම් ශිල් පහ දානවා. ඒගොල්ලන්ට වෘත්තියක් තියෙනවා. ඒ වෘත්තිය නිසා ඒගොල්ලෝ හම්බ කරනවා, අම්මට සලකනවා, තාත්තට සලකනවා, නෑයින්ට සලකනවා, මිත්‍ර අමාත්‍යයන්ට සලකනවා, සංඝයාට පූජා කරනවා, දිව්‍ය ලෝකයන් දාන්න පින් කර ගන්නවා. ඒක මේ ලෝකෙදීම ඒ Taman දන්න ශිල්පයෙන් ඵල ලබනවා. ඒක අනින්ටත් එකත් හදා බෙදා ගන්නවා. ඉතින් ඒක නිසා මේ ලෝකයේ ආර්ථිකයක් දේශපාලනය සමාජික විශාල පැතිරීමක් තියෙනවා. නමුත් ඔබ වහන්සේ නායකත්වය දන්න මේ මහානකමෙත් මේ වගේ විඳින්න ඵලයක් තියෙනවා. හම්බෙන්න යමක් තියෙනවාද? අනිත් අයට බෙදා හදා ගන්න යමක් තියෙනවද ශ්‍රමණ ඵලයක් තියෙනවද මේ ලෝකේ එහෙම නැත්නම් ඒක සම්පූර්ණ මේ ලෝකේ එපා වෙලා කම්මැලි වෙලා එහෙම නැත්නම් කලකිරිලා අයින් වෙලා අතප් පිට අතත් ත්‍යාගෙන් ඉඳලා පශ්චාත්තාප වෙලා මැරලා යන එකක්ද ඒක නම් කියන්නේ රජුරෝ නමුත් රජුරණ පේන්නේ වගේ. මේ ශ්‍රමණයන්ගේ සත පහක රටකටත් වැඩක් නැහැ. දින දෙකක් කාලේ වැත්තකටලා ඉන්නවා. නමුත් අනිත් ඔක්කොමල ආර්ථික දේශපාලන සමාජික සමාජිකත්වයක් දරනවා. ඔබ වහන්සේ මේ ශ්‍රමණයන්ට දැන් ඉතිසර සත්‍යාස්ත්‍රූට ගැන කතා කරනෝනේ. ඒ කිය එක්කෙනෙක් ගැනවත් මේ ප්‍රසාදයක් නැහැ මේ අසාසත් රජුට. සර්වචනanse පිළියර ගන්නවා දැනට තියෙන ශ්‍රමණ සමාජවල හොඳ නායකත්වයක් ඇති කෙනෙක් කියලා. ඒකල ගිහිල්ලා අහනවා සාමාන්‍ය ඵල කියන්නේ මොනවද කියලා. ශ්‍රමණ වීමේ මහාන වීමේ ප්‍රතිඵල. ඉතින් ඒක බුදුරජාන් වහන්සේට හොඳ අවස්ථාවක්. මේ සාමාන්‍ය ගිහියට තේරෙන්නේ නැති ආර්යයන්ට පමණක් තේරෙන සැපයක් මේ ලෝකේ තියෙනවා. ගිහියට කෘතඥන මොන තාලෙන්වත් තේරෙන්නේ. ওই ප්‍රශ්නේ අහුව හොඳයි. නමුත් හැම කෙනාම උතන තමයි ඉන්නේ. පැවිදි වෙන්න ඉන්න එකත් එච්චරයි පැවිදි වෙච්ච එකනත් එච්චරයි පැවිදි වෙන්න හිතන්නේ නැති ගිහියන් දන් දෙන කෙනත් එච්චරයි ඒගොල්ලන්ට පැහැදිලිවම පේන්නේ මේ මහාන වෙලා ලබන්න පුළුවන් මෙලෝ ආසෙන් සපතක් ඒක පෙන්ලා දෙන්නේ දිවි ලෝක යන සපතක් මහානුරමොත් අපාය යන සපතක් මේ වර්තමාන වශයෙන් ලෝකේ මහානකමේ සපතක් එදත් නැහැ අදත් නැහැ ගියලගත් නැහැ පැවිද්ද ගාවත් නැහැ ඒ මොකද හේතුව මේ ලෝකේ සම්මතියක් තියෙන නිසා පැවිදි වෙනවා. හතර කේන්දරේ පාළු වෙච්ච ඉඳා. මහණුනට පස්සේ අනික් කටියට දිවි ලෝකයන් ඇඟිලි දික් කරගෙන ඉන්නවා. නැත්නම් ගියේ නැත්නම් එහෙම අපාය නෑ. සෙල්ලම් කරන්න බෑ කියලා ඒ මිනිස්සු බය කරන්න මේ මේ ලෝකේ නැති එකක් පෙන්නගෙන බය කරගෙන ඉන්නවා මිසක් ඒ කියලා දෙන සංඛ්‍යාවට තේරෙන්නේ නැහැ මොකටද සෙල්ලම් දාගත්තේ කියලා. වන්දින ගියර තේරෙන්නේ නැති කෙනා සාධාරණ රජුරු අහනවා. බුදුහාමර කාට ගිහිලා අහනවා ස්වාමීන් වහන්සේ අපි කරන ශිල්පයෙන් අපිට ප්‍රයෝජනක් තියෙනවා. අපිට ආර්ථික දේශපාලන සමාජික තත්ත්වයක් තියෙනවා. මම අම්මට බදල් කරන දරුවන්ට තලකනවා. ඒ වගේම මහාන බමුණන්ට තෑගි දෙනවා. දන් දෙනවා. දිවි ලෝකයන්ට කල්පනා කරනවා. ඔබ වහන්සේටත් පුළුවන් ද ශ්‍රාමණ්‍ය ඵල. ශ්‍රවණ ඵල පිහිටුල වදාරන්න. අකාලිකෝ, එහිපසිකෝ, ඕපනයිකෝ, සාන්දෘෂ්ටිකෝ ඵලයක් තියෙනවද කියලා අහන්නේ. මේක ඊටාමත් වැදගත් පොතුන් ගොල්ලටම ගියටයි පැවිද්දටයි පැවිදෙන්ට ඉන්නයක් උණ්ඩයි සේරටම ඔය ඔක්කොම ඔතන තමයි හේතුව තියෙන්නේ. ඔතන තමයි තෙපර බාන්නේ. මහාන වුණාට පස්සෙත් මතක නැහැ මේ මහාන වෙලා ලැබෙන සැපේ මොකද්ද කියලා. ඒගොල්ලෝ ගිහියන්ගේ පවුපින් මනින්න කොන්ත්‍රාත් බාරගෙන තියෙනවා. කියන පවුපින් කරවන්න කරලා දෙන්න කෙරුවේ නැත්තම් මෙහෙම වෙන්නේ කියලා කෙවිතක් ගන්න තරවටු කරන්න. නමුත් ශ්‍රමණයා දන්නෙත් නැහැ ශ්‍රමණ ඵල කියන්නේ මොකද්ද කියලා. ගිහියා දන්නෙත් නැහැ ඉන්නවනම් ওই ගිහිකමේ ඔච්චර ඉල්ලීගෙන ඉන්නෙත් නැහැ. ඒ වගේම අපේක්ෂා කරන කට්ටියට තේරෙන්නේ නැහැ. තේරෙනවනම් තේරුම් ගන්න ලේසි නිසා නෙවෙයි මම මෙහෙම කියන්නේ. තේරෙනවනම් හේතු කරන්න දෙයක් නැහැ. එහා පැත්තට හේතු කරන්න දෙයක් නැහැ. නමුත් අපිට පේනවා මෙවැනි සූත්‍රය දීඝනිකායට වැටෙන්නේ. එච්චර දිගට විස්තර කරන්න ඕනේ මේ කාරණාව. ඒක බුදුරජාණන්සේ දේශනා කරනවා මේ ලෝකේ යමක් යමක් කමක් කියලා දෙයක් තියෙනවානේ. ඒව එකක් තියෙනවා නම් පුතඥයා කියන ආර්ය ලෝකේ හිම දෙයක් නැහැ. ඒ ඔක්කොම විහිළු. ඒ ඔක්කොම හීන. ඒ ඔක්කොම මායා. ඒ ඔක්කොම මිරිඟු. ආර්ය ලෝකේ යම් සැපක් තියෙනවා නම් ගිය ගහන කොහෙද තියෙන්නේ? මොනවද තියෙන්නේ? අනේ තියෙනවා අපිට පෙන්ලා දෙන්නකෝ. ඒගොල්ලන් මේ දෙයක් පේන්නෙම නැහැ. ඉතින් ඒ තරමටම මේ ලෝකේ උඩුකුරු යටකුරු උඩු යටකුරු වෙලා තියෙන්නේ. මේ තියෙන සැප සම්පත් බුදු හැට පේන්නේ තුච්චයි රිත්තයි ශූන්‍යයි ගන්න දෙයක් නැහැ කියලා. ගිහි සැප බුදුජානක. බුදුජානක විදිහට සැප ගියන්න වෙන්නේ. අනේ තියෙනවනම් අපිට පෙන්නලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ නිවන මොන පාටද? ඔබ වහන්සේගේ නිවන කොතනද තියෙන්නේ? ඔබ වහන්සේ තියෙන්නේ කීයක් දිලා ගන්න පුළුවන්ද? තියෙන්නේ බෑ. නෑනේ. බුරුනි කියන්නේ. ඔය කියන අභිඥා තියෙනවනම් පෙන්නන්න. ඒ හරියට අභියෝග කරනවා පුළුවන් නම් ආසෙ යන්නේ. පුළුවන් වතුර උඩ යන්නේ කියලා. මොකද ගියට සාධාන සැකයක් තියෙනවා මේ බොරුවක් කියලා අපි පවාගෙන කරනවා කියන. බුදුරජාණන්සේ ද්විතන වසන සූත්‍රය කියන මෙන්න මෙහෙම ලෝකෙක ඉන්නේ අපි යමක් තියෙනවයි කියලා කියනවා ඒක ඇත්තේම නැහැ. යමක් නැහැයි කියලා තියෙනවා ඒක කාන්තේම තියෙනවා මේ වෙනස. විච්ච දවසට ඒ මිනිස්යා එතන අතර වෙන්නේ. එයා වෙන කෙනෙක් පාටපත් වෙනවා. ඉතින් මේ මේ සූත්‍රයේ තියෙන වටිනාකම තමයි ඒක හොඳට වෙලා අරගෙන බුදුහාමරට දාර්ශනික මතයක් විදිහට නෙවෙයි කියන්නේ. ද්වේතන පසන සූත්‍රයේ දාර්ශනික විදියට කියනවා. පෘථග්ජනය යමක් ඇත්තේයි කියන්නේ නම් ඒ ඇත්තේම නැත. ආර්යනාංශය යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනරේ පේන්නේම නැත. ඕනේ තරම් අන්ධ භූත ලෝකයක් තියෙන. මේකේ තියෙන්නේ දෙක අතරමැද සාමාන්‍ය මිනිසෙකුට දැන් රජුරෝ කියලා කියන්නේ තිසෑයින වැඩ කොටසක් තියෙන මිනිස්සෙන් රාජකාරී කියන මිනිහෙන්නේ. ඒ මිනිස්යාට තේරෙන දාට විශ්ව කරගන්න. නමුත් මේකේ වටිනාකම තමයි මේ රජ්ජුරුවෝ ප්‍රශ්නේ වරණගෙන හැටි. බුදුහාමුදුරු ගාට රජෙක් ගිහිලා යහන රජුරණ තියෙනවා ශිල්ප පිළිබඳව අයිතිවාසිකමක් සහ දක්ෂකමක්. බුදුජානනා තියෙනවා ශ්‍රමණ සැප පිළිබඳව දක්ෂකමක් සහ අයිතිවාසිකමක්. මේ දෙන්න එකතු කරලා පස්සේ ප්‍රශ්නේ ආවම මේ මැද ඉන්න අපට අවුරුදු 2000 කිය ගිහිල්ලත් තාම මේ ඉඳුල් වෙලා නැති පිලුණු වෙලා නැති නැවුම් රසයක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ වගේ දේවල් ඉතාමත්ම පොළවේ ඉඳගෙන පටන් ගන්න. කවදාකවත් මනෝලෝකයෙන් පටන් ගන්න. ඒ රජුරණ තේරෙන තැනින් පටන් ගන්නවා. අනේ නිසා ධර්මයක් ප්‍රශ්නයක් අහනකොට යාර තේරුම් කරලා දෙනකොට හැම වෙලාවෙදීම ඉහළ මට්ටමේ යන්න නරකයි Tamange මට්ටමේ. නුකන් ඉන්නකොට කිව්වේ මනෝ කවුරුත් එක වැඩ කරනවා Tamange මට්ටමේ ප්‍රශ්න දිහා බලන්නත් එපා හිතන්නත් එපා එයාගේ මට්ටමට බහින්න. බහැලා ඒ මට්ටමේ පුළුවන් තරම් අත දිගේ ඇදගෙන ඇදගෙන යන්න බලන්න. ඒතර තේරෙන්නේ මේ මාසය එන්න හදනවද පස්සට යන්න හදනවද කියලා. එන්න හදනවනම් විතරක් ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට යනවා. නමුත් එයා තමන්ගේ මට්ටමේ සලකන්නේ කියොත් සංවේදනේ කපලම යනවා. ඉතින් ඒ නිසා කාරණා තියෙන්නත් ඕනේ. ප්‍රශ්න ඇහෙන්නත් ඕනේ. ඉදිරිපත් කරන ක්‍රමය අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරිය අනුපොබ්බ වටිපදා විදිහට යනවා. ඉතින් ඒකයි මම හිතුවේ මේ සූත්‍රයේ දිගයි. ගොඩාක් විස්තර කියවෙනවා. අපි ධර්ම සාකච්ඡා ඉදිරියට තියාගන්නම කියලා. ඉතින් අද අපි යන් අපි තව පරිච්ඡේදයක් ඉස්සරහට කොහොමද මේ වගේ ප්‍රශ්නයකට සරුවචනාංශයේ උත්තරයක් දෙන්නේ කියලා බලන්න. අභිජානාසි තෝත්වා මහරජ ඉමං පඤ්ඤං අඤ්ඤේ සමන බ්‍රාහ්මනේ පුච්චිතාති අවිජානමාහං බන්තේ ඉමං පඤ්ඤං අඤ්ඤේ සමන බ්‍රාහ්මනේ පුච්චිතාති යතා කතම් පනතේ මහරජ බිහාරේ ව්‍යාකරිස්සුම් සචේතේ අගරු වාසස්සූති නකෝ මේ බන්තේ ගරු යත්තස් යත්තස්ස භගවාවා නිසින්නෝ භගවන්ත රූප භගවන්ත රූපෝ වාති තේනහි මහරජ බාසස්සූති මහරජ ඔබ මේ පැනේ අන් මහාන බමුණන් අතින් විචාලා දන්නෝද මතෙක් ඇද්ද මතෙක් මතෙක් මතෙක ඇද්ද ඇද්දයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ යන්න ඉස්සෙල්ලා ගන්න ඉස්සෙල්ලා මේ මේ මන් දුන්නාට පස්සේ උත්තරයක් ආයේ පස්සේ ඇපිල් උත්තරට යන්න බැරි වෙන්නයි ප්‍රශ්නේ දාන්නේ නඩුව. මේක දැන් විනාශ දීපු උත්තරේ තව කෙනෙක් ළඟට ගිහිල්ලා අහලා සූත්‍ර කරන්න ඕනේ මේිට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් අහලා නැද්ද කියලා අහනවා. අහුවා කොහොමද මතක තියෙනවද කියලා අහනවා රජුරුවන්ගේ. ඒ කියන්නේ එයාගෙන් තියෙන ටික අරගත්තට පස්සේ බුදුහාමසර පුළුවන් පෙට්ටිය මූඩිය වහන්න පුළුවන්. ඉතින් සයිම නැත්තම් ආය යනවනේ එක එක නගාට ඒ නිසා ඇත්තටම මේ මේ රජුරෝ ඊට ඉස්සෙල්ලා සත්‍රාස්සු ගාවටම ගිහිල්ලා ඒ ප්‍රශ්න අහලා මන් දොත්සහි වෙලා ඉන්නේ. ඒකයි අනික්කොල්ල රාජ සභාවේදී කියද්දී අනේ මෙයා ඉන්නවා මෙයා ඉන්නවා කියලා කනකට ගන්නෑ. ජීවකයට කියලා අහනවා උඹ මොකද නිසද්ද? ඒක ජීවකයා කියනවා ඇයි මේ ඔය කියවිච්ච නැති ලයිස්ට් එකේ ඉන්නෝනේ සරුවචන් වහන්සේ. සරුවචන් වහන්සේ අපේ රාජ්‍යයේ ඉන්න අපිට ආඩම්බර වෙන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක් කියලා. එතන කියනවා අය ඒ ඒ වෙලාවේ අර 6 දිනක් යෝජනා කරද්දී කතා නොකර හිටු රජුර ඒ වෙලාවම රතේ යොදාගෙන තෙප්පිට ගිහාට පස්සේ බුදුරජාණන් වහන්සේ තායෙත් එතෙන්ට ගිහිල්ලා අහනවා මහරජා මේ වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න ඉස්සලා මේ අනික් සාසුන්ගේ අහුවද මතක තියෙනවද එහෙම අහුවක් කියලා. වහන්ස මේ පැනේ අන් මහණ බමුණන් අතින් විචාලා දනිමි. මතක ඇතැයි රජ කීය. මහරජ කෙසේනම් ඔබට ඔහු මෙය විසඳුවෝද? ඉඳින් ඔබට බරෙක් නොවේ නම් එය කියන්නේයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. ඉතින් රජුරුවන්ගෙම උත්තරයක් ගන්නවා. රජුරුවම අහනවා ප්‍රශ්නයක් සාමාන්‍ය ඵල කියන්නේ මොනවද කියලා. ඒකට රජුරුව අහනවා උඹ සාමාන්‍ය ඵල මේ තාක්කල් දන්නවද අනුකටින් අහලා උත්තර වලින්? මතකද? ආයෙන ඔබට ඒක බරක් නොවේ නම් සතියේ මහරජා අගරු භාෂිසාසි. ඔබට මේ වෙලාවේ මම මේ කරදර කරනව නෙවෙයි නා ප්‍රශ්නයක් අපින ප්‍රශ්නේ දමලා ගන්නව නෙවෙයි. ඔබට ඒක බරක් නෙවෙයි නා කරුණාකරලා මට ඒ ටික කියන්න. එතකොට යාගෙන් උත්තරයක් එන්න නෑ ස්වාමීන් වහන්සේ. මට ඒක බරක් නෑ. මම කැමති ඔබ වහන්සේත් එක්ක බේරගන්න. ඒක බාන සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා කොච්චර පදිනම සකස් වෙනවද කියලා. අපි කොහොමද SMS එකකින් උත්තර දෙන්නේ? SMS වලින් උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ ප්‍රශ්නේ ඇහිලත් නෑ. මිනිහා කවුද කියලා දන්නෙත් නැහැ. රෙඩිමේඩ් උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. මෙතන එහෙම නෙවෙයි. ඔබ වෙන කෙනෙක්ගේ හා ඒකට දැන් තමන්ගේ ප්‍රශ්නේ දැන් උත්තර දෙනවනේ. මහරජා උත්තර දෙනකොට එයාට අහුවෙච්ච නැති තැන එයාට මේ හිත පිරිහිච්ච තැන ගැප් එක තියෙන තැන බුදුරජාණන්සේගේ අතට මෙනවා. ප්‍රශ්නෙත් මෙයා දීලා තියෙනවා, උත්තරෙත් එයා දීලා තියෙනවා. ඒ උත්තරේ මෙන්න මේ කොටහ අන්ධකාරයි. අනික හරිය පිරිසුදු. ඒ පිරිසුදු හරිය බුදුරජාණන් එහෙම අනුමත කරනවා. වෙන සාස්ත්‍රයක් කිව්වයි කියලා හෝ රජුරෝ කිව්වනේ සැකෙලා නැහැ. අනුමත කරලා කියනවා මහරජුඹට පේනවනේ දැන් මෙතන අන්ධකාර ඕන්න බලාගනින් කියලා. ඒක දෙනකොට සම්පූර්ණ චිත්‍ර පැහැදිලි. වහන්සේ භාග්‍යතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නෙකු හෝ ඉන්නා තැනක එය කීම මට බරෙක් නොවේ යයි රජ කීය. ඒ කියන්නේ රජුරුවන්ගේ තියෙන බුදුමාකාර ගතියක් අන්න එක නයි මම ගතු කියලා කියමුණක් නෙවෙයි මම මේ කරන්න හදන්නේ. මේ අර සාස්ත්‍රය මට කිව්වේ මෙහෙමයි මේ සාස්ත්‍රය කියලා බුදුහාමුදුරුගාවේ එහෙම අනුපහත්තර සලකන ගතියක් නැහැ. තියෙනවා නම් රජුරුව කරන්නේ රජ කෙනෙක් උනත් වැරදි වැඩක්. අරයන් කියලා හුවා උත්තරේ හොඳ නැහැ. ඒ හොඳ නැති උත්තරේ ප්‍රශ්නේ මෙයා ළඟට ඇවිල්ලා කියනවා කියලා කියන්නේ මෙයාගේ දෝෂ කියමන. මෙයා ඒකට තුරුම්බ කාඩ් එකට පාවිච්චි කරන්න ආරය කාඩක් කියලා තියෙනවා. යත් කියලා තියෙන පචක් නේ කියලා කිව්වොත් ධර්මචනස ගැලපෙන්නේ නැහැ. රජුරෝ කියනවා වහන්සේ වගේ කෙනෙක් ඉදිරිය වෙට මට මේක බරක් නෑ ස්වාමීන් වහන්සේ. මම මේ මේ කියලා කියමනක් වෙන්නේ නැහැ. මොකද ඔබ වහන්සේ අහන්නේ සීබුද්ධියෙන්නේ. වෙන කෙනෙක් ළඟ කිව්වනම් කියනවා ආරයගේ දෝෂ කියනවා මෙයාගේ දෝෂ කියනවා. බුදු කෙනෙක් කොහොමද මේ දොස් අහන්නේ. ඇයි අනුගේ දුකුණු කන්දල් අහන්නේ කියලා. නමුත් මහරජුරෝම අනුමත කරන බුදුහාමුදුරන ඔබ වහන්සේ අහන්නේ ඔබ වහන්සේ වගේ කිදිරි පිට මට මේවා කියන්න බෑක් නෑ ස්වාමීන් වහන්සේ. මොකද ඔබ වහන්සේ මේක මේ කේලමකට පාවිච්චි කරන්නේ. ආයුධයකට පාවිච්චි කරන්නේ නැති බව දන්න නිසා. ඉතින් ඒ ඇත්තටම බලනකොට මේ රජුරෝ බුදුහාමුදුරගාට එන්නේ ඉස්සලාම රජුරෝ බුදුහාමුදුරු පිළිබඳ ගෞරවයක් තිබිලා තියෙනවා. නැත්නම් මේ වගේ ප්‍රකාශන කරන්න බෑනේ. මහරජේ එසේනම් කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළසේක කියන්නේ ඒකමිදාහං බන්තේ සමයන් යේන පූර්ණෝ කස්සපෝ තේනප සංකමි උපසංකමිත්වා පූර්ණේන කස්සපේන සද්දින් පොත දෙන්නේ සම්මෝදින් සම්මෝදනීයං කතං සාරණීයං වීතිසාරෙත්වා සාරාණීයං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදින් ඒකමන්තං ඉතින්නෝකෝ අහං බන්තේ පුරණං කස්සපං ඒ තදවෝචං යතානුකෝ ඉමානි බොහෝ කස්සප පුතුසිප්පායත නානි සේයතිදං හත්තාරෝහා පෙය්‍යාලං ජානිවා පනංචාතිපි පනඤ්ඤාති පනඤ්ඤානීපි ඒව එවං ගතිකානි පුතුසිප්පායතනානි තේන දිත්තේව ධම්මේන සම්දිත්තිකං සිප්පපලං උපජීවಂತಿ තේන තේ තේන අත්තා අත්තානං සුකෙන්ති පීනෙන්ති මාතා පිතරෝ සුකෙන්ති පීනෙන්ති පුත්තදාරං සුකෙන්ති පීනෙන්ති මිත්තා මච්චේ සුකෙන්ති පීනෙන්ති සමනස් සමනේසු බ්‍රාහ්මණේසු උද්දග්ගිකං දක්ඛිනං පටිච්චාපෙන්ති සෝවයි සෝවයග්ගිකං සුඛ විපාකං සග්ග සම්වත්තනිකං සක්කානුකෝ බොහෝ කස්සප ඒවමේව දිත්තේව ධම්මේ ධම්මේ සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පඤ්ඤාපේතුන්ති එවිට රජ මෙසේ කීය වහන්ස මම එක්වර එක කාශ්‍යප පූර්ණයන් කරා එළඹියේ එළඹියේමි එළඹ ඔහු හා සතුටු වීමි සතුට උපදවන සිත රැඳ විය යුතු කතාබස් අවසන් කොට පසෙක හිඳගත්ෙමි. වහන්ස එසේ පසෙක හිඳගත් මම් කාශ්‍යප පූර්ණය නමතා බවත් කාශ්‍යපේනි යම්සේ අතරෝය අසරෝය යන මොහු හැම හැම මේ අත්බැහුවීම තමන් විසින් අත්දැකයි හැකි ඵල ඇති අත්දැක හැකි අත්දැක හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිද්ද ඔහු එයින් තමන් මාපියන් අඹදරුවන් මිත්‍රමාත්‍යයන් සුවපත් කෙරෙද්ද පිනවද්ද මහන බඹුණන් කෙරෙහි දන් පිහිටුවද්ද බවත් කාශ්‍යපේනි එසේම මහන දමෙහි මෙහිම අධ්‍යක් හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදයි මෙය විචාලෙමි ඒවං උත්තේ බන්තේ පූර්ණෝ කස්සපෝ මං ඒතදවෝච කරෝතෝ කෝ මහරජ කාර්යතෝ චින්දතෝ ඡේදාපය චේදාපයතු පචතු පාචයතු සෝචයතු සෝචාපයතු කිලමයතු කිලමාපයතු එන්දයතු පන්දයතු පන්දාපයතු පාන පානම මතිපාතයතු අදින්නම් ආදිය ආදියතු සන්දිින් චින්දතෝ තිල්ලෝපං හරතෝ ඒකාගරිකං කරෝති පරිපන්තේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසාබන්තෝ කරෝතෝ න කරි පරියති පාපං කුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමස්මින් පට පටවියා පානේ ඒකමං සල ඒකමං සකලං ඒකමං ඒකමං සපුඤ්ජං කරෙය්‍ය නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමෝ දක්ඛිනං චේපි දක්ඛිනං චේපි ගංගාය තීරං ගච්ඡේය හන හනන්තෝ ගා ඝාතෙන්තෝ චින්දන්තෝ ඡේදාපෙන්තෝ පච්ඡන්තෝ පාචෙන්තෝ නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමෝ උත්තරං චේපි ගංගාය තීරං ගච්ඡේය දදන්තේ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ නත්ති තතෝ නිදානම් පඤ්ඤං නත්ති පඤ්ඤස්ස ආගමෝ දානේන දමනේ සමයේන සංයමේන සච්ච වජ්ජේන නත්ති පඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝති වහන්සේ මෙකී කල්හි කාශ්‍යප පූර්ණයෝ මට මෙය කීහ මහරජ තමාම කරන්නහුට කරන්නහුටද අනුන් ලවා කරවන්නහුටද අනුන්ගේ අත් ආදිය සිඳින්නහුටද සිඳුවන්නහුටද අන්න අන් දඬු ආදියෙන් පෙලන්නහුටද පෙලවන්නහුටද පරාසතු දෑ පැහැරගනුම් ආදියෙන් මෙරමා තවන්නහුටද අනුන් ලවා තවවන්නහුටද ආහාර වැළක්වීම ආදියෙන් අනුන් වෙහෙස වෙහසන්නහුටද මෙරමාලවා වෙහසවන්නහුටද මෙරමා කම්පිත කරවන්නට කරවන්නහුටද අනුන්ලවා කම්පිත කරවන්නහුටද පන නසන්නහුටද නසවන්නහුටද නොදුන් දෑ ගන්නහුටද ගන්වන්නහුටද ගෙවල් බිඳින්නහුටද බිඳවන්නහුටද කිසිත් ඉතිරි නොක් ඉතිරි කොට සියල්ල පැහැර ගන්නහුටද පැහැර ගන් ගන්වන්නහුටද එක්ගයක් වටා සිට එහි ඇති බඩු මුට්ටු පැහැර ගන්නහුටද ගන්වන්නහුටද මගැරක සිට එහි යන යනෙනුවන්ගේ බඩු පැහැර ගන්නහුටද පරඹුවන් කරා යන්නහුටද මුස මුසවාත් තෙපලන්නහුටද පවක් කරමින් සිතා කරන්නහුටද පවෙක් නොකෙරී යමෙක් කරකැත්තක්සේ තියුණු නිම් වලල්ලක් ඇති චක්‍රයකින් මේ පොළොවෙහි සතුරු සතුන් මරා එක් මස් ගොඩක් එක් මස් රසක් කරන්නේ නම් ඒ හේතු හේතුයෙන් වන පවෙක් නැත පාපයාගේ පැමිණීමක් නැත සතුන් මරමින් මරවමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගංගා නදියෙහි දකුණු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත පවේ පැමිණීමක් නැත දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ගංගා නදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත පින් පැමිණීමක් නැත දීමෙන් ඉඳුරන් දැමීමෙන් හෝ පෙහෙවස් විසීමෙන් සීල සංයමයෙන් සබවස් රැකීමෙන් පිණක් නැත. පින් පැමිණීමක් නැත යනුයි. වහන්ස සිංහල කියන්නේ වහන්ස මෙසේ කාශ්‍යප පුරාණයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල ਵਿਚාරණ ලදුවේම අක්‍රියවාදය දැක්වූහ වහන්ස අඹ කෙඹදු දැයි විචාරණ ලදුවේ දෙල් මෙබදු යයි කියන්නේත් දෙල් විචාරණ ලදුවේ අඹ මෙබදු යයි කියන්නේත් යම්සේද එසේම වහන්ස කාශ්‍යප පූර්ණයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයේ විචාරණ ලදුවම අක්‍රියාවාදයේ පැවසූහ වහන්ස ඒමට මවන්නේක් සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු පෙළිය යුතු කොට කෙසේනම් සිතනු හැක්කේදයි මේ සිතුවි සිතවිය වහන්සේ මොකද මේ මෙවැනි මවන්නේකු වහන්සේ මට මාවැන්නෙක් සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු පෙළිය යුතුය කොට කෙසේනම් සිතනු හැක්කේදයි මේ සිත විය වහන්ස ඒ මම් කාශ්‍යප පූර්ණයන්ගේ වචනය නොපැසැසීමි විරුද්ධ බසකුදු නොකීමි නොපසසා විරුද්ධ බසක්ද නොකියා නොසතුටු සිතෙන් සිතැත්තෙමි සිතෙත්තෙම් නොසතුටු බසක් නොනික්මවා ඔවුන් බසසාර වශයෙන් නොගත් නෙමි. සාර වශයෙන් සිතා නොතබන්නේ උනස්නෙන් නැගී නික්මුනේමි. ඒ කියන්නේ මේක ඒ පූර්ණ කාශ්‍යය පෙන්වන්නේ ගිහියෝ සමහරලාට දුන් දේ ප්‍රතිඵල තියෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල තියෙනවා කියලා බයෙන් ජීවත් වෙනවා මයි ළඟ පැවිදුනොත් දුන්නත් දුන්නත් හොරකම් කෙරුවත් මම ඔක්කොම නිදහස් කරනවා මං ගාව පැවිදෙන කට්ටියට මං අදහන කට්ටියට කිසිම පාප විපාකයක් නැහැ කිසිම හොඳ දෙයක විපාකයක් නැහැ කියන ඒක නිසා ඕන කෙනෙකුට මං ළඟ පැවිදි වෙලා කිසිම සදාචාරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි ශ්‍රමණ ඵලය කියන එක වගේ තමයි කියන්නේ මේ මේක විස්තර තියෙනවනේ මේ මේ මේ මේ ඉඳලා අපි ගමු කැන්ඩි ගගරේ එහා පැත්තට යනකම් ඉන්න සත්තු මරාගෙන කාගෙන කපාගෙන කොයිරෙන් ගියත් පවක් නැහැ. ඉන්න කාට දන් දුන්නයි කියලා හොඳකුත් නැහැ. අකිරිය වාදයක් තියෙන්නේ. අපි කරන දේ ප්‍රතිඵල නැහැ කියලා. ඉතින් ඒක එයාගේ ශ්‍රමණ පරයක්. එයා කියනවා මම අදහන කෙනෙකුට ඊට ඊට පස්සේ සදාචාරත්ව වගකීමක් අවශ්‍ය කරන්නේ. ඉඳුරම් පෙනීම සඳහා කොයි දෙයක් බලන්කුයි. ඉතින් ඒක නිසා ඒක ශ්‍රමණ ඵලයක්. ඒක ඒක පැත්තකින් බලනකොට එයා ළඟ එයා අදහන කෙනාට ඊට පස්සේ මේ මානසික අසහන ගන්න දෙයක් නැහැ. ඔබ කැමති විදිහට හිටපන්. තීසනික් වගේ කොටිම කර්මේශා කර්මඵල ඇදහිමක් නැහැ. හොඳ දේ හොඳ ප්‍රතිඵල නරක දේ නරක ප්‍රතිඵල. ඒක සදාචාරාත්මක ඔයවීමක් නැහැ. ඉතින් නමුත් රජ කෙනෙක් කියලා කියන්නේ ඒකේ අනිත් පැත්තනේ. රජුරණ ඕන කරලා දෙන්නේ දැහැමින් සෙමින් රට කරගෙන යන්න. එතකොට මිනිස්සු අතර මේ සදාචාරයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට කියනවා මේ වගේ අමනේ ෆයිලංගෙ ඉඳදී මේක මරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා කියනවා. මගේ රාජ්‍යයේ ඉන්නා මෙන්න මෙහෙම බණ කියන එකේ ඉතින් මම දැහැමි රජ කෙනෙක් විදියට මම මේ ශ්‍රමණයාට දඬුවම් කරන්නේ කොහොමද? මම දඬුවම් කරන්න යන්නේ නැහැ. මම මෙයා මරන්නේ කොහොමද? මම මරන්න යන්නේ නැහැ. මමගේ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාවක්. යා කියන්නේ පිළිගන්න කැමතිත් නෑ. ඒකට මම සතුටුත් නෑ මොවෙන්න ඔබන කරබනේ ඉන්නවා. මම අනුමත කරන්න යන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නෑ. මම නැගිටලා ගියා යන්නේ. එතකොට මේ රජුරුවන්ගේ තියෙන රාජ්‍ය නීතිය වල කියන්නේ රාජධර්ම කියලා. රාජධර්ම තියෙන මොකද මෙයා සතෙක් මරන කෙනෙක් නෙවෙයි. මරවන කෙනෙකුත් නෑ ධර්මයක් කියන මැරුවට මැරුවට මැරුවට මැරෙව්වට කමක් නෑ කියලා. ඒ රජුරණ තියෙනවා මොහොතමයි මරන්න ඕනේ කියලා. ඒ මෙයා පිටිපස්ස යන ඔක්කොම අර ධර්මෙත් නෑන්නේ. නමුත් රජුරෝ පිළියර ගන්නවා මේ මනුස්සයා මතය ප්‍රකාශකට පමණින් මරන්න වටින්නේ නෑ. මාටිසම් නෑ. මෙයා මතය ප්‍රකාශ කරනවා. හැබැයි විශාල ගන්ධනව පිටින් අනිත් පැත්ත හරවනවා. රජුරෝ අහනවා මං කොහොමද සානේ මගේ රාජ්‍යය හිටියයි කියලා මම මෙයාව ගැන විනාශ කරන්න කල්පනා කරන්නේ. මම මොනවක්වත් කරේ නෑ මං අපන්නවෝ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නට උත්තරේ මේකයි. ඔබතුමා මේ ජීවිතේදීම ශ්‍රමණ ඵල තියනවාද කියලා මගෙන් අහන ප්‍රශ්නේ අනික් ශාස්ත්‍රඥයෙකුට ඇහුවද? ඔව්. ඔන්න පූර්ණ කාශ්‍යප දීපු උත්තරේ. ඉතින් භෞතිකවාදී කියන්නේ ඕකට තමයි. භෞතිකවාදී කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම අපේ ඉඳුරම් පිනවීම සඳහායි. ඒක මේ කොයි විදිහට පාවිච්චි කරත් වගවීමක් නැහැ. ඒක අද පන්ති වල සම්නිකර උගන්වන්නේ ඔච්චර තමයි අපේ දරුවන්. ඒක කිසියම් තැනක මේ මේ පරිසරය කෙලසෙනවා කියන එකක් ලෝක ගෝලේ රත් වෙනවා කියන එකක් සදාචාරයේ හානියක් වෙනවා කියන එකක් පන්ති කාමරයට බලපාන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි પરම්පරා හරියට කියන 10ක් විතර වගේ මේක තමයි පූර්ණ කසක වාදි තමයි උගන්වන්නේ. ඉස්කෝලේ උල උගන්වන්නේ ඕක තමයි. මොකකින් හරි කමන්නේ ආර්ථිකේ නංවන්න ඕනේ. බරලා මේ මොකද්ද තල්ලි බල්ලු මරලා තල්ලි ගත්තට ඥාව ඥාව ගන්නෑ. ඒකට ප්‍රශ්නේ නැහැ බල්ලු මරුවට කමන්නේ. ඒක උගන්වන්නේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ ඉදිරියට ආවෝ අජාසත් රජුල කියනවා මම මේ ගහලයා මරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කොහොම මරන්නේ? හැබැයි මේ ගහලයා කරන්නේ මොකද්ද? මුළු ලෝකෙම අකිරියවාදයක් කර උගන්වනවා. තන්නේ කර භෞතික විද්‍යාවේ නැත්නම් මේ භෞතික වාදය කියලා ඔකට කියන්නේ මිටීරියලිස්ටිම් කියලා කොමියුනිස්ට් වාදයට උච්චරයි තිබුණේ මේ ද්‍රව්‍යාත්මක ලෝකේ දියුණු කරගත්තොත් අපිට සැප විඳින්න පුළුවන් දියුණු කරන ක්‍රමය මොකක් වුණත් කමන්නේ ඉතින් ඒක නිසා අද ඉස්කෝලේ යන දරුවන් පිළිබඳව කියන්න තියෙන්නේ අම්මලා තාත්තා හරිය කැමති සිවිල් සර්වන් කෙනෙක් වෙනවා කියන්නේ. දොස්තර කෙනෙක් වෙනවා කියන්නේ. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙනවා කියන්නේ. නමුත් පන්ති උගන්වන්නේ මොනවද? හොඳින් හරි නරකින් සැප විඳ බලක. ඉතින් මේ එකම ප්‍රතිඵලය මොකක්ද දන්නව යෝගේ? ඒ දරුවා අම්මට තාත්තට වෛර කරනවා. ඒ දරුවා උගන්වන ගුරුවරට වෛර කරනවා. ඉස්සර ගුරු දෙකරුන්ට වැඳපු දරුවෝ අද ඒ ධර්මයේ කොච්චර සාර්ථක වෙලා තියෙනවද කියනවනම් ඒක උගන්වන ගුරුවරයටත් තම්බේකට සලකන්නේ ගෙදර ගිහිල්ලා මේකට ගිහිල්ලා අම්මට තාත්තට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන එක විතරයි දරුවට තියෙන්නේ මේ ළඟදිත් එක්කෙනෙක් කියනවා මේ තරුණ විරපත් වෙච්ච තමන්ගේ පුතා ඔක්කොම සැප සම්පත් දින තියේදී ගෙදරින් ගිහිල්ලා ඊළඟ තාත්තට කිව්වලු තාත්තා හොළු ප්‍රශ්නයක් නෑ ඇයි ගියේ කියලා අපේ ගෙදර සදාචාරය වැඩි කිව්වා අපේ ගෙදර පරිසරය සදාචාරය වැඩි මට ගැලපෙන්නේ ඉතින් ඒ දරුවා හැදෙන පරිසරය හැදෙන බණ්ඩෝට ලංකාවේ නෙවෙයි ඒ දරුවට තේරෙන විදිහට මේ ගෙවල් වල බොරුවට මේ සතුන් මරන්න එපයි කියලා නීතියක් දාලා තිනවා. හොරකම් කරන්න එපයි කියලා තිනවා. කාමීවතාවන හැදෙන්න එපයි කියලා තිනවා. බොරු කියලා සත්‍යම් කියන්න එපයි කියලා නීතියක් දාගෙන බොන්නේ වයි කියලා මොකටේ? මේ ජීන නීතියක මොනවටේ? මම ඒ ඉතිහාස පස්සේ මට ඕන විදිහට ඉන්න පුළුවන්. ඉතින් සම්මුඛනේ මේ අම්මලා තාත්තලා කියන දේ අහගෙන මේ ගෙදෙට්ටලා ඉන්නේ. ඒ වෙනකොට කුත්තර දුගෙන වරෙන් මචං මාමුදේ නාන්න යන්න කියලා යාළු ඕන තරම් ඉන්නවා. උඩ ඕන තරම් සල්ලිත් තියෙනවා. ඒ රටේ ওই කාටු පහම කරන ගානේ සල කරනවා. සතු මරන්න උදව් කරනවා. හොරකම් කරන්න උදා රාජ්‍ය ප්‍රතිපත්ති හැදලා තියෙනවා. කාමීත්‍යාචාරය කියන එක කොහොමඩක් අගන කෙරුවේ නැත්තම් එතන හරි සෞත්වයක් තියෙනවා. ඒ වගේම බොරු කියලා මේ සත්‍යන කියන එක ගානක් නැහැ බිව්වේ නැත්තම් කොහොමඩක්වත් කොල්ලෙකුට සමාජයේ තරක් නැහැ. ඒ ඒ ඒ සමාජය හැදිලා තියෙන්නේ එතන. ඉතින් අපේ දෙමාපියෝ කියලා නීති දානකොට ඌ පූර්ණ කාශ්‍යප කියපු දෙයක් පූර්ණ පාචක තාත්තලා වගේ ඌ. ඉතින් ඉස්කෝලේ උගන්වන්නේ ඕක. භෞතිකවාදී කියන්නේ ඕකයි. ඉතින් ඒකේ අම්මර ප්‍රතිඵලය තමයි ගුරුවරුන්ට සාධ්‍යපාපයන් දරෝ වෛර කරන එක. ඇත්තටම දා- දෙමාපියොත් ওই වැඩේ කරන්න ඇති ওই වයසේදී. නමුත් දැන් පෙන්වන්න හදනවා මෙහෙම පිළිවෙලක් කරවලා පව් කරපුව කමන්නේ අඩුවෙන් කරපල්ලා කියලා. ඉතින් අර දරුවා කියලා තියෙනවා මම ගෙදර තියෙන moral standard එක සැර වැඩි සදාචාරය සැර වැඩි මම යනවා. ඉතින් තාත්තට ලুকু කන්සාවක් දෙන්න තියෙන ඔක්කොම උගන්නලා කම්පියුටර් සරන් දීලා වාහන අරන් දීලා ඔක්කොම කරලා තියෙන්නේ. නමුත් එයා තාත්තට කතා කරලා කියනවා මම යනවා. ඊට පස්සේ කියලා තන කමනේ ඊට පස්සේ කිව්වලු උගල ධර්ම සාකච්ඡා කරනවා ගෙදර. ඒ දවස්වල කියන්නේ මම මේ පැය දෙකට ගෙදර එනවා. ඔයගලත් එක්ක ඉන්නවා. හැබැයි මං ඉන්න තැන අහන්න දෙන්න බෑ මං තනියම ඉන්නේ කියලා. ඒව භෞතිකවාදී භෞතිකවාදී ඔතන තමයි දරලෝ තල්ලු කරන්නේ. ඉතින් ඒක අජාසත් රජුරණ දෙනවා මේ ගහලා හොඳ ලස්සන වචනක් කියන කොහොමද ස්වාංශ මගේ රජයෙන් එලවන්නේ මං කොහොමද මේ මිනිහා මරන්නේ? මේ මිනිහා මේ අපරාධ කරන මිනිහෙක් නෙවෙයි. බොරු උගන්නන මිනිහෙක්. පූර්ණ කාශෝ කියලා කියන්නේ. අද තියෙන අධ්‍යාපන ක්‍රමය, අද තියෙන භෞතිකවාදී, අද තියෙන දේශපාලනය, අද තියෙන සමාජ ක්‍රමය ඔක්කොම කරන්න හදන්නේ හොඳින් හරි නරකින් හෝ ආර්ථිකය හදාගත්තොත් එහෙනම් ඉඳුරම් පිනව ගත්තොත් පස්සේ ගෙවන්නේ ඉස්සර තිබිලා තියෙන ඕකට කියන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත්. ණය වෙලා හරි කමලා ගිතෙල් බීපල්ලා. ගෙවන්න වෙන්නේ ඔබට නෙමෙයි. දැන් මේ ලංකාවේ ඉන්න උපදින හැම එකකින්ම රුපියල් 50000ක් පිටරටට ණයයි. උපදින උපදින දින්න එකත්. අපේ ආර්ථිකය දුවන්නේ ඒ වගේ දැන් 50 පැන්න මේ ළඟදී හැම එකෙක්ම රට දුවන්නේ හැම හැම බජට් එකක්ම සම්පූර්ණ කරන්නේ ණයට අරගෙන. ඇමරිකාවේ මුළු අවුරුද්දක වියදමට වැඩිය චීනෙට ණයයි. ඒතියෙද්දිත් ගන්න සල්ලි වලින් 160ක් වියදම් කරන යුද ආවි හදන්න. ආර්ථිකය දුවන ලෝකේ පළවෙනි රට. ඒගොල්ලෝ තමයි රටේ ලෝකෙට නීති බලවන්නේ තන්නේ කර දුවන්නේ ණයට. හැම එකෙක් ගාවම ඇමරිකාවේ ජීවිතේ හැම එකෙක් ගාවම කාඩ් බැංකුවෙන් දෙන ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. 10000 දක්වා රුපියල් 10 ඩොලර් 10 දක්වා ක්‍රෙඩිට් කාඩ් එක ක්‍රෙඩිට් ගන්න. රුපියල් 10 කියන ලක්ෂයක්. ඉතින් රුපියල් ලක්ෂ 10ක් හැම එකම නැහැ. ජීවිතය ඉදිනදා ජීවිතයේ සුඛෝපභෝගී ගෙදරක ඉන්නේ හොඳම කාර් එකක ඉන්නේ. හැබැයි මෙච්චර ගන්න නැහැ. ඒතියෙදි බැංකුව ආයෙත් උනට තව ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න. හැමදාම ඊමේල් එනවලු තව ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නද ඉතින් අර මනුස්සයා හම්බ කරන්නේ මෙච්චර ගාණක් නෑ ඊට වැඩිය ගාණක් ගෙවන්න ඕන බැංකුවට. ඊට පස්සේ ණයට තමයි දුවන්නේ. ඉතින් මේක තමයි පූර්ණ කස්සප වාදේ. ඒ වුණාට බැලු බැලමට පේන තියෙන්නේ පුරවරේ සුරංගනාවන් ප්‍රොෆෙසියන් පුරංගනාවන් බොහෝම ලස්සන ජීවිතයක් ගත කරනවා. ලෙඩෙක් නෑ පේන්න, මහල්ලෙක් නෑ පේන්න, මලකඳක් නෑ පේන්න, පැවිද්දෙක් නෑ පේන්න. නගර ලස්සනයි. හරියටම සමමිතිකව මල් මුකුණු හදලා, ගෙවල් දොරවල් බාහන හදලා ලස්සන තියෙන ගිල බලපෑ මේ දුප්පතුන් නැති ලෝකේ. හැබැයි හැම එකම ඉන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එක. හැම එකම ඉන්නේ නායක. කතා කරලා බැලුවොත් දරුවා ගිහිල්ලා ඒක වහ කාලා. එහෙ නැත්නම් අම්මා තාත්තා මරන්න හදනවා. එහෙ නැත්නම් තුවක්කුවක් කරගත්තාම තියාන තියාන තියාන එනවා පොලිමේ දන්නේ නැහැ කියලා. තමන්ගේ පන්තියේම ළමයින්ට ටීචරත් එක්ක තියාගෙන ඒකල උටත් තියාගන්න ඉවරයි. හමුදාවෙ ඉන්න මිනිස්සු සමහරට තුවක්කුව ගත්තාම වීදියට නැගලා මුළු වීදිය දිගට මෙන්න මෙහෙ තියාගෙන යනවා. තියාගෙන Tamanට එකක් තියාගත්තා ඉවරයි. එහෙම නැත්නම් සීදීනස ගන්නවා. බිල්ඩින් වලට ගිහලා පයින්. ඉතින් මේක උගන්වන මිනිහා බොහෝම ජයට ශ්‍රමණ බලපෙන්නගෙන ජීවත් වෙනවා. වයලකට වරෙන් මං කියලා දෙන්න. බයක් ලැජ්ජාවක් ඕනේ නැහැ. හොඳක් නරකක් ඕනේ නැහැ. හරියක් වැරද්දක් ඕනේ නැහැ ජීවත් වෙන්න ඉතින් මේක මේ ඇමරිකාවේ ඉතාම තදින් සිද්ධ වෙනවා. මොකද හේතුව පවතින දේවවාදයට මිනිසු කැමති නැහැ. ඒ මිනිස් දේවවාදී නැති නිසා ආගමක් නැහැ, හොඳක් නරකක් නැහැ. ඉතින් අන්තිමට මේකට ගිහලා දැන් ඒක අවස්ථාවක් අරගෙන ඇමරිකන කතෝලික සභාව ඇමරිකන් සභාවකේ ඕන දැක්කනේ දෙයියෝ අදහන්නේ නැති ඉච්චා වෙච්ච වෙලේ ඒ නිසා අපි එකතු වෙලා දැන් දෙයියෝ අදහමු කියලා. රජයේ තිබුණේ සිකුවල ගාර්මන්ට් එක. විවස්ථාව කිසිම තිබුණේ නැහැ. ඇමරිකන් රජයේ ආගමක් ප්‍රදාන්නේ ලංකාවේ බුද්ධ ආගමට අගය කරනවා කියලා විවස්ථාව තියෙන එහෙම නැහැ. දැන් ඒ කට්ටිය ඊට පස්සේ දේවවාදයේ මේ විවස්ථා නැතුනට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අරගෙන රජයෙන් විශාල මුදලක් කතෝලික සභාවට දෙනවා කට්ටිය දේවවාදයට හරවන්න කියලා. ඇමරිකාව කරන්න බෑ ලංකාවට සල්ලි එවනවා. පුළුවන් නම් කට්ටිය දේවවාදයට හරවන්න කියලා. ඉතින් අන්තිමට මෙහි අර සදාචාරයක් තියෙන රටවලටත් බුද්ධම විදියට ෆන්ඩ්ස් එන්න පටන් ගන්න තියෙනවා. මොකද පාප පාපංශ කියලා බටහිරේ නම් හරවිලා අමාරුයි. අපි ඊගාව එල්ලෙ වෙන්න ඕනේ ආසියාව කියලා. සල්ලි නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සල්ලි ටිකක් දුන්නා පස්සේ ඒ මිනිස්සුන්ට පුළුවන් ඒ මිනිස්සු දේවවාද කරන්න. හැබැයි මේ මිනිස්සු කොහොමදක් සදාචාර තියෙන මිනිස්සු. ඉතින් තනිකර විකාරයක් ඇති. මේ පොඩි නෑ අපිට පේන විදියට පේන තියෙන කර්මෙන් සහ කර්මඵලේ නෑ කියන කතාව. නමුත් අපි දැන හෝ නොදැන අපේ දෙවෙනි પરම්පරාව දැන්නමත් බිරිදිලා ඉවරයි. අපි ඒකල සතුටුත් වෙනවා. උන් අපි දන්නේ නැති තරම් හොඳට භෞතික විද්‍යාව PhD එකක් කරන් තියනවා කියලා. ඩිග්‍රී අරන් තියනවා කියලා. ඉතින් ඌ බැරි වෙලා හරි ඒක ක්‍රියාත්මක කරන්න ගිය ගමන් අම්මට වෛර කරන්න ඕනේ තාත්තට වෛර කරන්න ඕනේ පන්සලට වෛර කරන්න ඕනේ ගුරුවරට වෛර කරන්න ඕනේ නැත්තම් ඌට බෑ සමාජය තරක් ගන්න. ඉතින් අජාසත් රජුරවණ්ඩ මෙවැනි ශ්‍රමණ නායකව තමයි එදා ඉඳලා තියෙන්නේ. හැබැයි ඒක ඉතිහාසයේ වුණාට අද රජුරවණ්ඩ කියන කාට මොලේ තියනවා නම් තේරුණොත් එයා උදව් කරන්නේ කාටද? එයා උදව් බලාපොරොත්තු උපදෙස් දෙන්නේ කාටද කියලා බැලුවොත් පූර්ණ කස්සපල තමයි. ඉන්න හරියක් ඉන්නේ පූර්ණ කස්සපල තමයි. ඒ අන්තිම බුදුරජාණන්සේගේ අනිසූත්‍ර දිනෝ මේ මිනිහා තමයි අනිකෝ සියලු ශස්ත්‍රාස්ත්‍රෝන්ගේ අන්තිම පාහරක. මුදු විශාල පිරිසක් මේ වෙලාවේ සැපසේ හිටපල්ලා කර්මිතා කර්මඵලේ බලපන්නේ කියලා යොමු කරුවාට පස්සේ අර පයින්ට ඉන්න රිලෝන්ට ඉනිමම් බැඳා වගේ ශාස්ත්‍රුණ වහන්සේ නමන්නේ කියන්නේ ඉතින් ඒ අයගේ ශ්‍රමණෙක් වෙන්න හැමදේම කැමතියි. මොකද අපිට කියතයි මේ මේ පූර්ණ කස්සප කියලා කියන බොහෝ ප්‍රසිද්ධ ශාස්ත්‍රඥයන්ට කෙනෙක්. මම එතුමාගේ ධර්මය අදහන්නේ. යම්මට තාත්‍ර කිව්වොසි හම්බ තාත්‍ර දන්නේ නැහැ මොකද්ද කියලා ඉතින් හොඳයි කියනවා. ශාස්ත්‍රඥයන්ට අපිට පස්සේ අනේක හොඳයිනේ. නමුත් ඌ දෙන්නේ ඔන්න ඔය ලනුවක් තමයි. ඒ නිසා අද තියෙන ක්‍රමයේ හැටියට මේ මේ කාරණේ හරියට තේරුම් කෙරුවොත් එහෙම ඇමරිකන් ආර්ථික විශේෂඥයට හොඳටම ගන්න පාඩමක් තියෙනවා. අපි අපි කෑවල අනුව විතර තමයි කියන්නේ. නමුත් තාම ලංකාව වගේ රටක ඒ වගේම ලංකාව වගේ ඉන්න දෙමව්පියන්ට තාම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ ඉඩම් බෝදල් විකුණලා හරි පුතා භෞතික විද්‍යාඥයෙක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ අම්මලා තාත්තලා මොකද වෙන්නේ? ඒ ඒ දරුවා ඒක ක්‍රියාත්මක කරන්නේ අම්මලා තාත්තා විරුද්ධ වීමෙන් තමයි. වෙන උට කරන්න දෙන්නේ නැහැ. ගහන්න බයින්න පුළුවන් නම්මට තාතර. ඉතින් ඒක දකින්නකොට අද දහන ප්‍රශ්නයක් තියෙනවා. ආශියා කරේ තියෙනවා. බටහිරක් තියෙනවා. දරුවෝ හදන්න ඕනද නැද්ද? හැම දෙමව්පියම නැවත සලකා බලනවා දරුවන් ඕනද නැද්ද කියලා. ස්ත්‍රියව සමාන කරන දරුවෝන කියලා තාත්තට තේරෙනවා අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ හදුවට පස්සේ වෛර කරන එක විතරනේ කරන්නේ. අර තාත්තාමට කියපේකනා කියනවා පුතා උඩක වඩාගෙන යන තාත්තා කෙනෙක් දකිනකොට මට හිතනවලු මේ වඩාගෙන යන්නේ මොකද්ද කියලා දන්නවනම් ඌ. මේක කවදා හරි ලොකු වෙලා සිංහබාහුව දන්නවනම් පැලේ රැකගෙන හිටපු සිංහයා දන්නවා සිංහයාගේ වෙඩි වලින් ඊතල පාරේ මම මැරෙන්නේ කියලා අච්චරද දැන් කරන කැලිට ගෙනලා හදයිද. ඒ වාගම තාත් පියවරුන්ට අදාවිල්ලා තියෙන අදහසක් දරුවෙක් හදන එක. හදලා අන්තිමට ප්‍රතිඵලෙ මේක නම් දරුවෙක් හදන එක හොඳ දෙයක්. ඉතින් අම්මලාගේ පැත්තෙන් තියෙනවා තාමත් හැංගීමක්. ඇත්තට ගොඩක් දරුවෙක් හැදීමේදී තද්ද බල වගකීමක් තියෙනවා අවකට. කුසිය දරාගෙන ඉන්න ඊට පස්සේ කන්න දෙන්න ඊට පස්සේ වැඩිම හැංගීම තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ තාම තියෙනවා දරුවෙක් ඇති කරන්න ඕන කියලා. මේ නිසා අලුත බඳපු අය අතර විශාල ප්‍රශ්නයක් තියෙනවා. දරුවෙක් ඇති කරන්න ඕනද නැද්ද? ඒකට ඒ කට්ටිය ගම්ල තාත්තට උදව් කරනවා. මේ මේ දෙබස ගන්න සාකච්ඡා කරන්න සාකච්ඡා කරලා ඉවරලා ගැටෙන්න එපා. ඒගොල්ලෝ එක මතයකට එන්න ඉල්ල. එක මතයක නැහැ. ඉස්ත්‍රියාවත් කැමති වුණොත් දරුවෝ නොහදන්න ඔන්න මං වගේ කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ප්‍රතික්‍රියාවේ ප්‍රකාශයි සන්තෝෂයි අපි දරුවෝ නොහදන්න විනිශ්චය කරලා තියෙන්නේ කියලා. ඒ මං කියන්නේ එහෙම විනිශ්චය කරන්න බෑ. ඒක කර්මානුරූපව සිදුවෙන එකක්. උඹලට ඕන පරිදි දරුවන් ඇති කරන්න නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිකන් බොරුවට පෙට්‍රල් පුච්චන්න යන්න එපා. ඒක වෙන දේ වෙයි. දරුවන් ඇති කරන්න ඕනේ කියන කට්ටිය පන්සල් යන්නේ නැහැ. ඕනේ නැහැ. අපි අපි දරුවෝ හදාගෙන ඉන්නවා අපිට වැඩ තියෙනවා කියලා. ඇත්තටම උන්ට තමයි ආගම ධර්ම ඕන කරන්නේ. හැදෙන දරුවෝ හරි පිළිවෙලකට කරන්නේ. මේක හරි රුවිතට හිටලා තියෙනවා. පුදුමාකාර රුවිතට හිටලා තියෙනවා. ඇමරිකාවේදී පුදුමාකාර විශාල පිරිසක් ඉන්නවා. විල වැඳලා ප්‍රකාශ කරනවා. යන්තම් මම නෝන මාත්‍යාව හරවගත්ත මගේ පැත්තට සාංශ අපි දරුවෝ හදන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවෙදිත් කියනවා. ඒ වගේම ලංකාවේ කෙල්ලෝ පිටට හැදෙනව කළු පිරිමින්න කැමති නැහැ සුදු පිරිමින්න කැමති. ඔද කළු පිරිමි නීති දාන්නේ මගේ ගෑණි වෙච්චා මට ඕන තාලට ඉන්න ඕනේ. සුදු පිරිමි එහෙම ගන්නෑ. ලංකාවේ පිටට ඉන්න කොල්ලෝ සුදු උනත් එකයි කළු උනත් එකයි ප්‍රශ්නයක් නැහැ. කෙල්ලෝ හුඟක් කලාට වයන්නේ පිරිමි. ඒ අර නිදහස් චින්තනයේ තියෙන එක මේ දිගටම යන්නේ පූර්ණ කස්සප වාදේ. අපි ඉන්නකන් සැප විඳිමු. අපිට මේ අනවශ්‍ය සදාචාරයක් ඕනේ නැහැ. ඒක ඔය කිය ගාඩ් කියන එක නම් පෙන්ලා දීලා තිනවා ජීවිතේ ප්‍රථම යාමේදී. ඒ කියන්නේ පෙන්කෙලින වයසකදී බුදුරජාණන්සේ කියන වර්ණ දශකයේ සහ මේ ක්‍රීඩා දශක දෙක තියෙනවානේ. ශ්‍රී ලංකන වයස සහ ලස්සන පෙන්නන වයසේ ඒ දෙකේදීම ඒගොල්ලන්ට බුදුම සෙල්ලක්කාර කෙලිලොල් సౌందర్యාත්මක ජීවිතයක් තියෙනවා ලෝකේ හැමදේම තියෙන රසවින්දනය කියන්නේ. ඊට පස්සේ බලදශකයට එනකොට 30 පැනලා 40ට යනකොට ඒගොල්ලෝ කවුරුවත් එක පැටලවිලා පෞල් ජීවිතයකට අහු වුණාට පස්සේ දැන් පෙන්කෙලින්න බෑ දරුවෝ ඉන්නවනේ. එතකොට සදාචාරය කරනවා. හරිගෙන ඉවරලා ඔන්න දරුවන්ට බණ කියන්න පටන් ගන්නවා. නරුණේ මිනිස්සු වෙන්න බලපල්ලා, ශිෂ්ටාචාර වෙන්න බලපල්ලා, හොඳ වෙන්න බලපල්ලා කියලා ඔන්න පටන් ගන්න ඉවරලා 50 පණිනකම් මේගොල්ලෝ සදාචාර ජීවිතයක් ගතව 50 පසට පේන්න ගියාට පස්සේ වෙනවා සදාචාර වෙච්ච අපිටත් ඔච්චරයි සදාචාර වෙච්ච නැතුවන්ටත් එච්චර නමුත් මීට එහා ගිය මොකද්ද තියෙනයි සත්‍ය කියන එකක් තියෙනවා ඒකට ක්‍රීඩා දශක පන්නලා සදාචාර දශකයට යනකොට හරි ශෝකයක් ඇති වෙනවා ඒ පොල් කටු හැන්දට අලකොල් මොකද්ද බෙලි කටු හැන්දට ඉතිං ආයෝ අංගල ඔන්න පෞද්ගල ජීවිතේනවා හරිය කනගාටුයි යන්නේ. ඒ කනගාටු හුඟක්ම ප්‍රසිද්ධ මුස්ලිම් ගෑනු ළමයින්ට. මොකද මුස්ලිම් ගෑනු ළමයි වැඩි වෙපත් වෙලා මේ අම්මලා තාත්තගේ ග්‍රහණයට ආව වෙනකම් පුදුම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන වීදිවල. පත් වෙච්ච ගමන් ගෙට දැමව වැහුවා. එළියට එන්න දෙන්නේ නැහැ. 150ට වැඩි පිස්සු හැදෙනවා. ඒක පාඩ දඩස් ගාලා මේ ශ්‍රී ලංකාවේ ඉඳපු ළමයි ගෙට දැම්මට පස්සේ අපේ උමුත් ගෙට ගන්නවා. අපේ සිංහල කෙල්ලොත් ගෙට කරනවා අම්මලා තාත්තලා. ඒත් බටහිර කරන්න බෑ. ඊට පස්සේ පවුල් වුණාට පස්සේ දරුවෝ හදනකොට ඕනේ ඒ කට්ටියටම තේරෙනවා දැන් පෙන්කෙලින්න බෑ. දරුවෝ ඉස්සර හැදෙන්න එපායි. නමුත් අන්තිමට එතන හිටියක් හැදිලා දරුවොත් හදලා අවුරුදු 55 වෙනකන් පස්සේ තියෙනවා තාම ජීවිතේ හිස්. සදාචාරය තිබුණා නැතත් හිස්. ඒතකොට තේරෙනවා මීට හරියට සත්‍යයක් තියෙනවා කියලා. එදාට සදාචාරේ පාවා දෙන්න වෙන දවසේ වහ කණ්ඩ හිතෙනවා. සදාචාරයේ තියෙන පිම්පව් තියාගෙන සත්‍යයට යන්න බෑ. සත්‍යයට යනකොට පිම්පව් අතාරින්න වෙනවා. ওই හොඳ නරක අතහැරලා ආයෙත් යන්න වෙනවා ප්‍රඥා මෝරණ තැනකට. ඉතින් ඒක ඥාන දශකයේ කියලා. ඉතින් එතෙන්ට යනකමුත් මේක තේරෙන්නේ නැත්නම් ඉතින් ඌට මොනවා කියන්නේ? මේ මොහුගේ වාසියට ඒකවත් තේරෙන්නේ නැත්නම් එතෙන්ට යනකොටත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා බටහිර චින්තනයයි බුද්ධ ඥානසික චින්තනය හැම එකෙම ජීවිතයක් කියලා කියන්නේ මුලින් සෙල්ලක්කාර වයසයි මැද සදාචාර වයස ඊට පස්සේ මේ සදාචාර වුණත් හම්බ කරත් හිස් බව තේරෙන පටන් ගත්තට පස්සේ තේරෙනවා සදාචාරය හෝ භෞතික සම්පatti හෝ ලැබුණත් ඔය පූර්ණ කස්සප කියන තැනට ගියත් මොකක්වත් පිටකොන්දක් නෑ මොනම අත සම මේ ආධ්‍යාත්මයක්වත් නෑ ඊට පස්සේ සම්පූර්ණ ආයන්න වෙනවා ආධ්‍යාත්ම හොයාගෙන නමුත් යම් කිසි කෙනෙකුට ඔය සෙල්ලක්කාර වයසදීම සදාචාරය යනව වෙනුවට ආධ්‍යාත්මයට යන්න පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේදී කලු කෙස්ටියේදී බද්දර යවුවනේදීම බුදුන් කියන ඌ විතරයි මේ මනුස්සකම ජීවත් කරවන්නේ කියලා. අනිත් ඔක්කොම කරන්නේ පෙරදිලා, පච වෙලා කරන දෙයක් නැතුවන සදාචාරය. ඒකේ කිසි ලස්සනක් නැහැ. හැබැයි නරකක් නැහැ හොඳයි. සදාචාර වෙන්න නිසා. නමුත් සදාචාර වුණත් තේරෙනවා ඒ දන් දෙලා ඉල්ලක්කට මොනම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. මෝරණ ජීවිතයකට අවශ්‍ය දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආය යන්න වෙනවා. මේ රජු රෝගියා වගේ බුදුහාමුදුර හොයාගෙන යන්නේ. බුදුරජාණන්සේ ඒක ධර්මයක් කරලා දේශනා කරනවා. දේශනා කරවන්නේ පූර්ණ කස්සප වාදයේ රජ්ජුරෝ ලව්වම කියවන්නේ. බුදුහාමුදුර කියන්නේ කියනා මෙන්න මේ වාදයක් තියෙනවා පූර්ණ කස්සපෝ මේ මේ කවුද? අජාසත්තුක ගණන් ගන්න එපයි කියලා තේරෙන්නේ නැහැ. අදාළ නැහැ කතාව. දැන් යාතෙම කියවෙනකොට බුදුරජාණන්සේ කියතයි මම හොඳයි කිව්වෙත් නැහැ නරකයි කිව්වෙත් නැහැ. ඔබමයි ඒකේ කතා ශරීරය කිව්වේ උඹ ඒක පිළියෙට නැහැ නේ කිසිම ගාගැනිල්ලක් නැහැ වෙන්න ඕන කටයුත්ත සිද්ධ වෙනවා ඉතින් මේක සිද්ධ වෙන්නේ දීර්ඝ සාකච්ඡාවකින් මිස ආපු ගාන කරන මම කිටින් කියන පූර්ණ කසපස යන්නත් එපා මක්කලිකෝල යන්නත් එපා අජිතගේ හම්බලත් යන්නත් එපා කිව්වනම් එහෙම තියෙන තද ද්වේෂයක් තද මේ ගහපා දෙන ගතියක් මම විතරයි ඇත්ත කියන ගතියක්. දැන් ආර්යගෙම කට උත්තරෙමයි ගන්න. ඉතින් මේකට බහන දීර්ඝ දීඝනිකාය සූත්‍රයක් අවශ්‍ය කරනවා. කාරණාට බැස ගන්න. තාම බුදුහාමර ඇවිල්ලා නැහැ. ආ බුදුහාමුදුරුවෝ පෙනේ පුම්බන්න පටන් ගන්නෑ මේ තාම කතා කරන්නේ අජාසත් රජුමයි. ඉතින් ඒක නිසා මේ මේව මේ මම කියන හුඟ වෙලාවකට මේ સંદર્ભේ තේරුම් ගන්න ඉන්දියාවෙ ඉන්න ඕනේ. එනද මේ අපි මේ අනාත්මවාදයක් කතා කරලා ආත්මවාදය කියන එක දන්නේ නැතුව අනාත්මවාදයක් අපිට කතා කරන්න බෑ. මේ තමයි ඒකට පසුබිම. ඉතින් මම මෙතනින් කියන පොත කිව්ව අපි නතර කරනයි කියලා. අපි මෙතනින් ලකුණක් තියලා අපි නතර කරනවා. අපි මෙතනින් යනවා විවෘත සාකච්ඡාවකට මේ ඉදිරිපත් කරන කරුණු මතින් අපිට කොච්චරක් ඔය ශස්ත්‍රාස්ත්‍රවරුන්ගේ ධර්මයේ බුද්ධ ධර්මයේ වගේ සංසන්දනාත්මකව තේරුම් ගන්න කොච්චර වැදගත් වෙනවද කියලා. එතපි අපි ඒකට සාකච්ඡා කරමු කියන ආරාධනාවේ මගේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරනවා. ඒ අදාළ මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා. මෙල්බන් පැත්තට ඇහෙනවද? කියලා දන්නේ. ඉවරයි ස්වාමීනි. ආ ඇති මං හිතේ මැරිලා කියලා. මැරෙනවද වයි කොහොමද අද කවුද හරි. ඒ කමන්නේ මේ අපි ඉස්සලා මැරිලා කරදරයි මේ වෙලාවේ. එතකොට මේක පිළිබඳ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ප්‍රශ්න කියන්නේ මොනවාරි සම්බන්ධ වෙන එකේ ප්‍රෝජනයක් පිණිස තියෙනවා නම් සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්නයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ස්වාමීනාත් දැනට නෑ ප්‍රශ්න මේ පැත්තේ. ඉතින් අපි එහෙනම් මේ පැත්තෙන් බලාපොරොත්තු වෙමු කියනවා කියන්නේ. එහෙම ප්‍රශ්න නැත්නම් අපිට සාකච්ඡාව නැතර කරන්න පුළුවන්. දැන් 9ට කිට්ටු වෙලාව. ඇයි එහෙමනම් අපි නිස්සද්දතාවය බලලා ප්‍රශ්න නැහැ කියන අදහසින් අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජාහනට පෙළඹිලා ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරමු.